බොහෝ පිරිසක් තුනුරුවන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය උපාසකයන් බවට පත් වුණා. ඒ ප්‍රාතිහාරයේ පාලා අහසින්ම බුදුරජාණන් වහන්සේ වැඩම කරා දිව්‍ය ලෝකයට මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනාව පවත්වන මේ ප්‍රාතිහාරය දැක්ක මිනිස්සු බුදුරජාණන් වහන්සේව දකින්න උන්වහන්සේට වන්දනාමාන කරන්න බුදුරජාණන් වහන්සේ ගේ ඒ උතුම් සිරිපා නමස්කාර කරන්න බොහෝම ආසාාවෙන් මේ ප්‍රාතිහාරය දැකලා ජේතවනාරාමිට විශාල පිරිසක් පැමිණුණා.